පොත්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අපි නිද්‍රේධික සූත්‍රේ ආරම්භ කළා කාමයේ කියන පදේ තමයි අපි විග්‍රහ කරන්නේ. ඒකට කාමයේ කොටස් අපි හයක් වෙන් කළා කතා කරනවා. එතකොට මේ කාමයේ කියන શબ્දය මොන දැනගන්න ආකාරය තමයි අපි එදා විස්තර කළේ හැම ප්‍රත්‍යක්ෂන සිතකම ඔය කැමැත්ත කියන එක නැති හිතක් නැහැ. ඒ හැම සිතකම කැමැත්තක් තියෙනවා නම් ඒකේ කැමැත්තේ කිව්වේ කාමය. කාම සංඥාව තමයි කැමැත්ත. හැම කැමැත්තක් උපදිනවා. එතකොට <clears throat> කාමයේ දත යුතුයි කාමයේ නිධානයේ සම්භවය අපි එදා විස්තර කළා. ඒකේ විවිධත්වය. කාමයෙන් ලැබෙන විපාක. කාමයෙන් ලැබෙන විපාක වල ඉඳලා ගිය පාර අපි පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා අනිත් තුන තියෙනවා. කාමයේ විපාක වශයෙන් දෙන්නේ මොකද්ද? කුසලන්ද දරා සිටින්න බැරිකම. දරා සිටින්න බැරි තමයි කාමයේ විපාක. එතකොට ඒක මොනම මොන අදහසක් ආවත් පිටට ඒ අදහස වැඩි වෙලා තියා ඉන්න බෑ. ඒක निराකරණය කරන්න. ඒ පිළිබඳව අපේ තද උත්සාහයක් දරන. එතකොට අදහසක් එක්කයි අපි පොරාලන. එතකොට මේ පොරාලන ඒ උත්සාහය මොකක් නිසා අපි එකක්ද? තමන්ගේ ඒ හිතේ තියෙච්ච කැමැත්ත ඒ ප්‍රමාණයේ හැටියට කැමැත්තේ බරසාරකමේ හැටි. කැමැත්තක බරසාරකම ඇති වෙන්නේ මොකෙන්ද? ඒ ඒ කාරණයට සමාගයේ සිට බැඳෙන ප්‍රමාණයට අනුව. ඒකට කාරණයට සිට බඳවන්නේ කාමයේ කාන්දමේ බලෙන්. මේ කාණ්ඩමේ බලය අඩු වැඩි වෙන තරමට උසලන්න බැරි කම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක. ඒක තමයි කාමයේ විපාක. කාම නිරෝධයේ විපාක කිව්වේ යම් කිසි කෙනෙක් කාමයේ පිළිබඳව දීප විස්තර තමන්ගේ සිතේ දරාගෙන ඊට අනුව සමාජයේ පැවතුම් වෙනස් කර අදහස් වෙනස් කරන තරමට කාමයේ නිරෝධය කාමයේ නිරෝධය කාමයාගේ නිරෝධය ඉදිරිපත් වෙන්නේ මොන ආකාරයෙන්? කාමය නිරෝධ වූ බව යමෙක් දැනගන්නේ කොහොමද? ඒ තමයි ඒ කරුණ යම් ප්‍රමාණයකටද උසුලා ඉන්න පුළුවන්. ඒ උසුලා ඉන්න ප්‍රමාණයට එයා කාම ශක්තියෙන් එයා නිරුද්ධ වෙනවා. දැන් යම් කිසි කෙනෙකුට ආරංචි වෙනවා එයාගේ ධනය නැති වුණා. එතකොට කාමය තියෙනවා නම් මොනම ලෙසකින්වත් උලන්න බෑ. කාමයේ කාන්දම් ශක්තිය තීන ප්‍රමාණයට යාට මොනම ලෙසකින්වත් උහුලන්න බැරි මට්ටමක් එනවා. මේ සමහරු දිවි නැති කරග ජීවිතය නැති කරගන්න මට්ටම දක්වා මේ වේගය බලන්න. කාමයේ නිරෝධය යම් ප්‍රමාණයකටද වෙලා තියෙන්නේ ඒ ප්‍රමාණයට අර වස්තු නැතිවීම පිළිබඳව ලැබෙන ආරංචිය තුලින් ඇතිවෙන හැඟීම් වල ඔරොත්තු දෙන ගතියක් ඇති වෙනවා. ටිකක් ඈත් සිදිල්ලෙන්න පුළුවන් කාමයේ තියෙන නිසා. අර ඒ එක්තරා ප්‍රමාණයක් නිරුද්ධ වූ ප්‍රමාණයට එයාට ඒක උහුලාගෙන ඉන්න පුළුවන්. කමක් නැහැ කියලා. ඒ කමක් නැහැ කියන කතාවෙන් පෙන්වන්නේ මොකද්ද? අර බැඳීම. ඒ ප්‍රමාණයට එයාගේ අඩු වෙලා තියෙන ප්‍රමාණය. එතකොට කාම නිරෝධ ප්‍රතිපදාවයි කියන්නේ ඒ නිරුද්ධ වෙන පිළිවෙලට යම් කිසි කෙනෙක් ඒ කාම ශක්තිය නිරුද්ධ වෙන පිළිවෙලට යම් කිසි කෙනෙක් පිළිවෙත් පුරනවා නම් ඒ ප්‍රමාණයට ඔහුගේ ජීවිතය තුළ නිබ්බේධික ශක්තිය තියෙනවා. දැන් මේ නිබ්බේධික කියන්නේ අපිට නවතවරක් සිහිපත් කරනවා නම් නිබ්බාන නිබ්බේධික නිබ්බාන කියන්නේ කිව්වේ නිර්වාණය. නිබ්බේ දිග කිව්වේ ඒ නිවීම ස්වરૂපය තමා ළඟ පවත්වා ගැනීම. නිබ්බේධික தත්වයට එන්න නම් අර කිව් ආරම්භයේ වශයෙන් කාමයේ පිළිබඳව ඒ කොටස් 6 සංවිධානය වෙනවා. ඒක අර පසුගිය දේශනාවේ සාරාංශය. ඔන්න ඊළඟට ඉදිරිපත් වෙන්නේ වේදනාවේ වේදනාව දැනගන්න ඕන. වේදනාවේ නිදහසේ දැනගන්න. ඒකට ඒ වගේම අර වගේම හය. ඒකට මේ කාමය ගැන කිව්වට පස්සේ මේ වේදනාව ඊළඟට ආපු හේතුවක්. ඒ මොකක්ද? හැම වෙලෙම කාමය කියන්නේ කාන්දමටයි. කාන්දම ක්‍රියා කරන්නේ රත් වීම, තාප ශක්තිය අතිවාරම් කරගෙන. ඒකට යම් කිසිමක තාප ශක්තිය දිනනවා නම් එතන 10 තියෙනවා. එතන 10 තියෙනවා. 10 දී දවන ගතිය. ඔය දවන ගතිය වේදනාව. දවන ගතියයි වේදනාව කියන්නේ දැවීමෙන් විඳවනවා කියන එක වේදනාව කියලා ගත්තා. ඒකට දැන් නිවීම ජීවිතේ නිවීම වශයෙන් සැලකන්නේ අර වේදනාව අඩු ප්‍රමාණය ජීවිතයේ 10 අඩු බවට සාක්ෂි දෙන ලකුණ. එතකොට වේදනාව කියලා ගත්තාම අපි ශාරීරික වේදනා මානසික වේදනා කියලා දැනට අපි කොටස් දෙකක් බෙදෙනවා. ශාරීරික වේදනා කියලා දෙයක් නැහැ. ශාරීරික වේදනා කියලා එකක් නැහැ. මානසික වේදනා තමයි ඔක්කොම. එතකොට මම මහා ලෝක සම්මතයෙන් ආපු ඒ කියන්නේ ලොකු සම්මතය මේ මෙතෙන්දි මම වෙනස් කරා. කඩන්න මේ මේ කැඩුනා. ඒ මොකක්ද? ශාරීරික වේදනාව කියලා දෙයක් නැහැ. ඔක්කොම මානසික වේදනා. එතකොට අර විඳවීම මතුවෙන්නේ කොහෙද? හෘද වස්තුවේ. එතකොට ඒකට සාක්ෂි දල සාක්ෂියක් කිව්වොත් මදුරු අපිට අපි ඇහැරලා ඉන්න වෙලාවට වදුරෝ කනවා. හොඳට දැනෙනවා ඒකෙන් සිදෙන. නමුත් නිින්ද ගියාට පස්සේ හොඳ බර නිින්දට වැටුණාට පස්සේ මදුරු වුණ හැටි කන. ඒක ශරීරය වෙන වෙන අවස්ථාවල් වගේ එයා කනවා. නමුත් අපිට සිදෙල්ලක් නෑ. ඒ මොකද අර ශරීරයේ ඇති වෙන වෙනස එක්ක තමන්ගේ සිත සම්බන්ධ වෙලා ඊට අනුකූලව සිත වෙනස් වුණොත් තමයි අර ශාරීරික වේදනාව කියලා වෙන් කරනවා. එතකොට හැම වේදනාවක්ම පිළිගන්නේ සිතෙන් නිදවන්නේ සිත. එතකොට දැන් ඒ ශාරීරික වේදනාව ශාරීරික වේදනා වෙනස් කරන්න අපේ දැනීම දැම්ම මදි. නමුත් රහතන් වහන්සේ රහතන් වහන්සේලා ඒ ශාරීරික වේදනාව උන්වහන්සේලා ගත්තේ ගන්නෙ නැහැ. ඒ එන එක කැළුණා. කඩලා ගියත් ඒක කැඩෙන්න ආරි. උන්වහන්සේගේ හිතට ඍදුමක්. ඒකයි අරහත් කියන්නේ. අරහත් කියන්නේ ඔය නීතියක්. මොකක්ද අරහත්? ශරීරෙත් එක්ක හිත බැඳීම නැහැ. මේ බැඳීම තමයි සියලු දේවල් අර ළඟට ගන්න. මොකද්ද බැඳීම නැtei කිව්වේ? බැඳීම නැtei කිව්වේ තමන් ශරීරේ යම් කිසි දෙයක් ඉටු කර ගැනීමට රහතන් වහන්සේගේ බලාපොරොත්තුවක් නෑ. අපි ඇසකනාසේ පමණක් නෙවෙයි දෙස්ලම් නියදක් මේ සෑම දෙයකින්ම අපිට අපි වැඩ ගන්න බලාපොරොත්තු. ඒක නිසා අපේ සම්බන්ධයක් ඒවයි. ඒතකොට ඒවයි යම් කිසි අබලමක් ඇති වෙනකොට අතල කුලක් වේ. හිත කුලක් වේ. කුලක් වෙලා නැගලා එනවා. එහෙම කරන්න දෙන්න බෑ කියලා. ඒ එන ඒ එන වේගයයි අපට මේ සිද්ධ වෙනවා. එතකොට සියලු වේදනා මානසිකයි කියලා ගන්නවා. එතකොට දැන් අපි ආදරය කියලා එකක් තියෙනවා. දැන් මේ වේදනාව දතේසී කියන කොටසයි මේ කතා කරන්නේ. වේදනාව පිළිබඳව හැඳින්වීම. අපි ආදරය කියලා එකක් කතා කරනවා. තරහයි කියලා එකක්. අපි කනගාටුයි කියනවා, දුකයි කියනවා. අනුකම්පාවදී නානා තරහ තරංගොත් ප්‍රීති සන්තෝෂ ආදී වශයෙන් අපි නම් කරනවා යම් යම් අවස්ථාවල් වල අපේ හැඟීම් මේ මොනවද මේ කතා කරන්නේ මේ කතා කරන්නේ වේදනාවේ මට්ටම් කතා කරනවා වේදනාවේ මට්ටම් ඉන්නේ අපි කියන්නේ දැන් මට උලන්න බෑ මොකද්ද සන්තෝෂේ උලන්න දැන් මේ කෙනෙක් මේ ළඟදී තරනේ පිටරට ඉඳලා ඇවිල්ලා එයා කතා කරන්න ඇවිල්ලා අඬන්න පටන් ඉතින් මම මොන් දිහා බලා ඉන්නකොට මට උලන්න බෑ ස්වාමී. මම මොකද්ද තම පිට උලන්නේ? සන්තෝෂයි. එතකොට සෙන්ජිස් පෙන්වන්නේ මොකද්ද? ආ අනේ මම දුක් විඳිනවා. උහුලන්න බෑ ඒ ඍජුව. සන්තෝෂය උහුලන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් ගුටි ගාලා අඬනවා. අඬන්නේ ඒක උහුලන්න බැරුවයි. සන්තෝෂය කියමත් ඒ කඳුළු ඉවත් කරන්නේ. ඒ විදිහටයි කට බෙරි වෙන්නේ විපර්යාසයෙන්. අර ඇඳිල්ලමයි යන්නේ සන්තෝෂයෙන්. වෙනස් ඇඳිල්ල සන්තෝෂයෙන් මෙහෙම යඳන්නේ. කනගාටුවට මෙහෙම යඳන්නේ කියලා ඒකේ ද්‍රේෂ් මුකුත් හරි නැහැ. එක විදිහට යඳන්නේ. අන්න එතකොට පේනවා අපි ওই සන්තෝෂය කියන කතාව කියන්නේ ඒකේ වෙන නම්බුකාර නමක් දාගෙන දුක් විඳින බව අපිට පේනවා. ඒක පැත්ත. කනගාටුව කියන්නේ කනගාටුව කියන්නේ දැන් සන්තෝෂයේ තියෙන්නේ ඇලීමෙන් දුක් විඳින වෙලාව. කනගාටුව කියන්නේ ද්වේෂයෙන් දුක් විඳින වෙලාව. ඒ ද්වේෂය පදනම් කරගෙන එන වේදනා එක පැත්තකට දානවා කනගාටුව අප්‍රසාදය අමනාපය ආදී වශයෙන්. තවත් අපි පැත්තකට දානවා ලෝභයේ මුල් වෙලා එන වේදනා. හිතවත්කම ප්‍රීතිය අලගියා ප්‍රේමය ආදරය මේ ඔක්කොම මොනවද ලෝභය මුල් කරගෙන උපදින වේදන දැන් ආදරය කියන්නේ ආපු හැටි ඒ ඔළුව කසකස කල්පනා කරනවා මේ මොකද්ද හිතව ගන්න බෑ ඒ යම් කිසි දැරීමක් සම්බන්ධතාවයක දැරීමක් සිට යටගත්තහම ඒක ඌලගෙන ඉන්න බෑ ඉතින් ඇඟමල් කඩනවා ඇම්බර් වෙනවා මෙහෙ මෙහෙ යනවා. මොකද මේ ආදරයටයි මිනිහා යන්නේ. හිතගෙන ඉන්නේ ආදරේ. නගලන්නේ ආදරේ. මේ මොකද කුහුලන්න බෑ. ඔන්න වේදනාවේ දෙහෙදවුවයි අපි හිතියේ නෑ වුවා. ඔහොමයි කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ ඉක්මනින් මේ ජීවිතය අවසන් කරලා දාපන්. ඉක්මනින් පරිණිරවාණයට පත්‍යයන් උපදින උපදින්න නැතුව මැරියන්. ඇටි වෙන කෙනෙක්. ඒ කියන්නේ මොකද? අපි නම් දාගෙන යම් යම් දේවල් එක පැත්තක් නම්බුකාර පැත්තව නම්බුකාර පැත්තකට දාගෙන අපි නම් කලක් ඒවැය නිජවන්නේ එකම වේදනාව. එතකොට දැන් අපි <clears throat> ගත්තොත් අපි තරහ වුණේ කායට. අපි යාළු වුණේ කායට. අපි කියනවා අහවලා එක්කම තරහයි, අහවලා එක්කම යාළු. කිසි කෙනෙක් එක්ක අපි යාළු වෙලා නැහැ. තරහ වෙලක් නැහැ. අපේ වේදනාව එක්කයි අපි තරහා යන්නේ. මොකද්ද වේදනාව? යම්කිසි පැවැත්මක් යම්කිසි බුද්ධලයක් තුල තියෙනකොට ඒ පුද්ගලයා තෑගි භෝග දෙනවා බොහොම හිතවත්කමක් පෙන්නනවා එතකොට මෙයා එයාට ආදරේ වෙනවා එයාට එයාට කැමති එයා හිතවතෙක් හැටියට පිළිගන්නවා ඒ හිතවතෙක් හැටියට පිළිගත්තේ මොකක්ද? අරයාගේ විලාස වලින් තමාගේ අපේක්ෂාව අර කිව්වාම අපේක්ෂාව ඔහු තුලින් ඔහුගේ උදව්වෙන් සාර්ථක කරගන්න මෙච්චර ප්‍රමාණයකින් පුළුවන් වේ කියලා. එයාගේ හිතෙන් එනකොට ඒක අල්ලන්නේ ඒ ඒ සමාගත තීරණය. කුජලයව නෙවෙයි. ඒ සමාගත තීනමය අල්ලගෙන උපදින වේදනාව එකයි ආ කැමති. දැන් වෙලාවත් වෙන කවුරු කිව්වොත් ඔය සම්සිතේ තෑගි භෝග සැලකිලි ඔක්කොම දක්වන්නේ සම්සිත එක්ක සම්බන්ධ වෙලා සම්සිත මෙන්න මේ විදිහේ අතෝරයක් කරන්න ඔයාගේ බලාපොරොත්තු තියෙනවයි කිත්වෙන්දයි ඔය කරන්න කිව්ව හැටි. එතකොට ඒ පුජ්‍යලයා දිහා බලාගෙන නැට සිද්ධ වෙනවා. මොකද්ද මේ රිදෙන්නේ? වේදනාවයි. ඇයි මේ වේදනාවරේ රිදෙන්නේ? එයා බලාපොරොත්තු නැති සත්‍යයකට සමාටපත් වෙන්න තියෙනයි කියන බයත් එක්ක උපදින චිත්ත වේදය. අන්න දැන් මෙයා ඒකට අකමැති. එහිම දෙයට අකමැති. ඒ අකමැත්ත පානවා අපි අරයා නිසා මේක උනේ කියලා. ඒ නිමිත්ත එකයි. නමුත් තරහ උනේ යාළුවනේ කායකද එක්තරා වේදනාවක් මතුවුණා ලෝභයෙන්. ඒ ලෝභය බලාපොරොත්තු යටතේ එහෙම ඒ හැඟීම් එයාට කැමති. එයා කැමති උනේ එයාගේ හැඟීම එක්ක මිස අර පුජ්‍යලයක් නෙවෙයි. ඒ පුජ්‍යලයක් කැමති වුණා නම් එයා වෙනස් වුණා. එයාගේ මොනවා වෙනස් වුණත් ඒ පුජ්‍යලයට නම් අපි ආදරය කළේ අපි යාට හැමදාම ආදරය කරන්න ඕනේ හිතවත්කම් තියාගන්න. පොඩ්ඩක් වෙනස් වෙච්ච හැටියට පණින්නහකට අර ඒ එයා නිසා උපන්න වේදනාවේ විවිධත්වය දෙන්නේ. ඔන්න වේදනාව ඔය ආකාරයෙන් අපි හඳුනනකොට මුළු ජීවිතේම මුළු ජීවිතේම අපි දුක් නොවිඳින වෙලාවක් පීඩා නොවිඳින වෙලාවක් පීඩව ගන්න කියලා. දැන් අපි කියමු දැන් සංගීත කණ්ඩායම ඉතින් දැන් සින්දු කියනවා භාණ්ඩ සෙල්ලම් කරනවා සමහරු නටනවා. අපි ඒ අයගේ ඒ අවස්ථාවේ පවතින සිද්දක බැලුවොත් ඒ මිනිස් ඔක්කොම ඉන්නේ උගල ගන්න බෑ. සමහරු නිකාන් ඉඳගෙන අර මේ සවලටයි බංකුවලටයි ගහනවා. අර මේ තබ්ලා ගහනවා. මේ මිනිස්සයා මේකට ගහනවා. දැරිනකොට අප්පුටි ගහනවා. ඒත් දැරෙනම් කාය හරි පිටට ගහනවා. මේ මොකද? උහුලන්න බැරි අපි මේ සංවිධාන කළා දුක් විඳින්න සංවිධාන කළා. සංවිධාන කළා අර ලෝක සම්මතය ගැන තියෙනවා මේක බොහොම ප්‍රීතිදායක අවස්ථාවක් කියලා. ඒ සම්මතය අස්සට හිඳලා සම්මතය අස්සේ ඉඳගෙන විඳෝපන් බෑ හින්ද විඳෝ. විඳෝලා විඳෝලා රෑ පාන්දර වෙනකොට රෑ එක දෙක වෙනකොට හුස් යන්න පටන් ගන්නවා. ඒ විඳෝලා එපා වෙනවා. මේ ළඟදී මෙයාද මෙන්න මේ මොකද්ද තිබිලා පාටියක් සෑමාව උඩ ගිහින් ඇති. ඒ මොකද පිටිකොටනවා වගේ ඩොක් ඩොක් ගගා ගහ හූතින ඔක්කොම එක. ඉතින් මම මේ මට ඇත්තම දලාවදී ඒක අමතක වෙලා <clears throat> අර පුංචාගාර මොකද අර මිනිස්සුන් ඉදිරියේ ඉර කෑ ගැහුව මොකක්ද දන්නේ නෑ නෑ එතන මේ මේ පාටියක් තිබුණේ ඒ දුක් විඳින පාටියක් එතකොට අපි මේ මොකද කරන්නේ? අපි මේ මොකද්ද මේ කරන්නේ? ඔය ඔක්කොම කරන්නේ කොයි ක්‍රමයෙන් අපිට සැනසෙල්ලක් ලැබෙයි? කොයි ක්‍රමයෙන් බෙරේට ගහලා බලනවා, සර්පිනායකට ඇඟි ගහලා බලනවා, රවිකින්ගේ අතුල්ලලා බලනවා. මේ මොනවද මේ කරන්නේ? කෝකින් මට සැනසෙල්ලක් ලැබෙයි. අතුල්ලලක් දැහැ, ඇඟි ගහලක් දැහැ, ගහලක්. ඉතින් ඒක වෙනකටම දෙයක් නැති නිසා ඉතින් කවදත් කරපු ඒවා කවුරුත් කරපුවා ඉතින් අපිත් කරනවා ඉතින් ඒවට නම් දාගෙන මේක පාටි මේක සාධ්‍යය කියලා මේ කේව නම් දාගෙන ඒක ඇතුළු කියලා දුක් අර පීඩාන් වින එක තමයි එතකොට ඔන්න ඒ තරමට ඔය ඕක නෙමෙයි උච්චර නෙමෙයි ඔය සාමාන්‍ය හැඟීමක් ඔය තරමට අර <clears throat> වේදනාව පිළිබඳව යටදී යට යට යට වෙලා තියෙනවා අපි වේදනාව ඉගෙන ගන්න මොනවද තුන්දේ දැක්කෝ වාත අමාරු ආරාමව ওই කියන දේවල් විතර අනිත්‍යම වේදනානේ. ශබ්දය මේ ලෝක ඉදත් මං කිව්වා මේ ලෝකේ ඔය සෑම තැනම ශබ්ද ඔය වාහනවල බ්‍රේක් ගහිල්ල ලිස්සල යාම මේ ඔක්කොම මොනවද? වේදනාවේ තියෙන බලවත්කම උහුලගන්න බැරුව සිද්ධ වෙන සිද්ධීන් තමයි. කුරුල්ලේ කෑ ගහන්නේ උගේ දුක ඉවස ගන්න බෑ. කරකා කෑ ගහන්නේ මේ උගේ දුක ඉවස ගන්න. ඉතින් අපි හිතන්නේ ඕක තමයි හරක්. ඔහොම තමයි කුරුල්ලෝ. අපි කතා කරන්නේ අපි කතා කරන්නේ අර වේදනාව උහුලගෙන. ඒ අවස්ථාවට පුළුවන් දෙයකයි ඉතින් කියවන්න පටන් ගන්න. කරබරක ගා ඉතින් කියවනවා කියවනවා. ඒකට දැන් ඔන්න වේදනාව දතේ කියන්නේ ඔන්න ඕකයි ඔය ඔය අන්තනිය අපි බලන්න ඕනේ වේදනාව. එතකොට මේ වෙලාවේදී වේදනාව දතේ නෑ. මේ අන්තිට උදව්වක් ලැබුවා වේදනාව හොයනවා. ඒකට වේදනාවේ සුඛ දුක්ඛ උපේක්ඛා කියලා සුඛ දුක්ඛ උපේක්ඛා කියලා වේදනා තුනක් වෙන්නේ. උපේක්ඛාව අපට හම් වෙන එකක් නෙවෙයි දැම්ම. කලබල වෙන්න නරකයි. ඒක රහතන් වහන්සේ. ඒතකොට රහත් වෙන මාර්ගයේ එක එක අවස්ථාවලට උපේක්ඛාව දිනු වෙන්න. ඒ සම්පූර්ණ උපේක්ෂිත සිත තියෙන්නේ රහතන් වහන්සේ. ඒතකොට අපි දඟලන්නේ සුඛ දුක්ඛ දෙකේ. මේ සුඛ කිවි මොකද්ද? දුක්ඛ කිවි මොකක්ද? සුඛ කිවි දුක්ඛ කිව්වේ දූෂණය කරමින් පීඩා ගැනීම අමාරුවටපත් කරමින් ඇති වෙන වේදනාව සුඛය දුක්ඛය සුඛය කියන්නේ ඒ කොටස් යම් ප්‍රමාණයකද අඩු වෙන්නේ ඒ අඩු වෙන පමණට එයාට යම් කිසි සුවයක් තියෙනවා දැන් අපි යම් කිසි කෙනෙක් කියනවා තමසික මුළු දේපලම ඔක්කොම ඉවරයි එතෙන් දෙන වේදනාව මහා දුක්ඛදායකයි ආන්දයෙන් තමයි දේපල ගත්තා ඔක්කොම ඉවරයි දැන් තියෙන සම්දිස්ථාන එතකොට ඊට පස්සේ ආරංචියක් එනවා නෑ නෑ දැන් තියෙන සල්ලි තහන නැහැ අක්කර 200ක් අයිති තමයි අන්න සුඛය එන්නේ අර ඔක්කොම නැතිවෙච්චාම තිබිච්ච දුක එක්තරා සැනසෙල්ලකට ආ එහෙනම් කමක් නෑ අම්මෝ ඇති <laughs> ඒ ඇකනේ කොහොමද දැන්? නෑ ඉතින් මට දැන් නම් ඉතින් හොඳයි. හොඳ නෙවෙයි. අර අක්කර 200 මදිනේ. මිනිහාට අක්කර 2000ක් තිබුණා 3000ක් තිබුණා. නමුත් අර 3000ම අරගෙන බැලන්ස් කවුන්ට් එකක් ඔක්කොම කැන්සල් කරලා අඳුගතයි වහම ඇති වෙන වේගයට වඩා මේ මේ මෙන්න මෙහෙම උනායි කිව්වහම අර දැස්මයි සිටී කියන්නේ. එතකොට එන් කියන්නේ මොකද්ද? දුක්ඛය අඩුකම සුඛය කිව්වා මිසක් සුඛය කියන වේදනාවක් නැහැ. දුක්ඛයගේ අඩුකමයි සුඛය. දුක්ඛයගේ අඩුකම සුඛය කර කර කර කර ඇවිල්ලා අන්තිමට කිසිම දුකක් නැතිකමට කියන්නේ උපේක්ෂාවයි. එතන දුක්ඛයගේ අඩුකම නෙවෙයි දුක්ඛයගේ නැතිකම. තේරුණාද? දුක්ඛයගේ නැතිකම. දුක්ඛයගේ නැතිකම කියනවා නම් උපේක්ෂා දුක්ඛයාගේ අඩුකම තියෙනවා නම් ඒ අඩු වෙච්ච ප්‍රමාණය සුඛයි. නමුත් එතනක් තියෙනවා එක්තරා ප්‍රමාණික දුක. අත් ඔව්. නෑ නෑ පාවිච්චි කරන්න. පාවිච්චි කරලා තියෙන්නේ. ඒක කොතෙන්ද? ආනාපානයේ පරිපාලනය වෙනවා. කුසක රූපයෙන් කුසන. ඒ කාමයේ දෙන්නනවා යම් නම් දේ එක්ක ඒ සමාගයේ අදහස් පහළ වීම ඒ ඔය ප්‍රමාණයේ හැටියට යම් ප්‍රමාණයකට ඒකට ආසාව හෝ අමනාපය පවතින්නේ ඒ ප්‍රමාණයට යාට පොරොත්තු නොදෙන ගතියක් ඉසුරාදු ගන්න බැරි ගතියක් කියලා අපි කලින් කිව්වා මොකද්ද මේ උසලන්න බැරි කියන එක පෙන්වන්න තමයි මේ වේදනාව ගත්තේ. මොකද මොකේද වේදනාව තියෙන්නේ අදහසෙයි. එතකොට අදහස කියලා කිව්වේ යම් කිසි අපේක්ෂාවක් මිත්‍ර වෙච්ච හැඟීම. මෙන්න මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. ඒක ආත්මීය බලාපොරොත්තුක් එක්ක උපදින හැඟීම. ඒකට ඒකේ ඒකේ උපදින හැම වේදනාවක්ම සුඛ දුක් වලට බෙදෙනවා. ඒවල ඒ බෙදුනේ අර දුක්ඛයාගේ අඩුකම දැන් විඳෝල ඒකේ අඩුකම දැන් නම් අඩුයි කියලා කියන කතාව තමයි සුඛයි කියලා කියන්නේ. සුඛද රහතන් වහන්සේ අහෝ සුඛං අහෝ සුඛං කියනවා. ඒ සාහිත්‍යයකට කිව්වේ නෑ කොතෙන්ද කියලා. එන්න මම කිව්වා. අහෝ සුඛං අහෝ සුඛං කියන්නේ. ඒ කියන්නේ අහෝ සුඛං කියලා කියන්නේ අපි. ඒ මොකද? අපිට පොඩ්ඩක් කොහොම ඉඩක් හම්බුනොත් සුඛං කියන ඉවරයක්. නමුත් ඒ මොකද අපේ දැරිකම. රහතන් වහන්සේ අහෝ සුඛං කියනවා නෙවෙයි. උන්වහන්සේ කියන එක අදහසක්. ඒ මොකද? මට ලෝකයේ තියෙන කිසිම පීඩනයක් මම මම වැද්දගන්නේ. මට නිකුත් මේ ලෝකේ කිසිවක් එක්ක මගේ ජීවිත සම්මේ සිතිවිලි වැද්දගන්නේ. කිසිවක් වැද්දගන්නේ. ඒක නිසා මට දැනතිල්ලක් තියෙනවා. කැමැතිල්ල මිසක සුඛං කියලා කෑ ගහන්නේ නැහැ. අපි තමයි සුඛං සුඛං ගාන්නේ. මොකද අපිට සුඛං නොකිය වෙන කියන්න දෙයක් නැහැ. දැත්තේ අපි කැමැතිලා නැති නිසා. අර සුඛෙන්වත් කැමැතිලා නැහැ. එයා බලාපොරොත්තු වෙන තව එකක්. ඊට වඩා තවත් අඩු කරන්න. ඊට වඩා තවත් අඩු කරන්න. ඊට වඩා තවත් අඩු කරන්න. අර අක්කර 200 හම්බෙච්ච පුජ්‍යලයා. හිත ඇද තියෙන 300ක් අදුන්නා නම් හොඳයි කියලා. ඒ 300 හා හොඳයි. පෙස්සම දාලා ඉල්ලනවා කොහොමද? ආ 300 ලැබෙන දාලා මහත්තයා බැයිද මේක 600 කරගන්න කියලා ඉන්නේ. ඒ ඒක නිසා කනසිල්ලක් නෑ යා. යම් කිසි සුවයක් තියෙනොත් අරක අදුවෙච්ච. ඔන්න ඕකයි වේදනාවේ ස්වરૂපේ. දැන් <laughs> ඊට පස්සේ ඇයි මම දැන් කාමස් රහස්‍ය කියලා බලනවා කියන වෙලාවට තව මනාව දුර්වලකම් කියනවාද කියලා දවසකට ඇයි බලන්න දුර්වලකම් නෙමෙයි මහත්තයා ඒ දුර්වලකම නෙමෙයි දැන් මහත්මයා යම්කි භාණ්ඩයක් ගෙදර ඈ ගෙනල්ලා වටිනා භාණ්ඩයක් තිබ්බයි ඔයා දන්නවා ඒ තීන එන අතනයි තිබ්බේ අවල් විදිහටයි තිබ්බේ මේ විදිහ ආරක්ෂාව තියෙනවා නමුත් නිකන් ගිහිල්ලා ඒක නැවත බලනවා. ඒ මොකද හැම පරීක්ෂණයකම විමසිල්ල ඊට අනුව තියෙනවා. හැම වෙලේම ලෝකයේ වෙනස් වෙවි වෙනස් වෙවි යන ස්වභාවය තියෙන්නේ. ඒක රහතන් වහන්සේට කාට සාධාරණයි. ඒ වෙනස් වෙන ලෝකයේ ජීවත් වෙන සත්‍යයේ සිතයි මම මෙතෙන් ආරම්භ තියෙන්නේ. ඒ වෙනස් වෙන ලෝකයේ ඒ වෙනසත් එක්ක මගේ සිතිවිලි වලට මුකුත් අබලමක් වෙලා. ඒවැ මුකුත් නැහැ නේද කියලා පරීක්ෂණයක් පැවැත්වීමයි සිද්ධ වෙන්නේ. නැතු ඒ ගැන සැකයක් නෙවෙයි. උන්වහන්සේ දන්නවා උන්වහන්සේ තුල මේ මේ ධර්මයන් නැති නිසා හිත මේ තත්ත්වයට එන්නේ නැහැ. නමුත් උන්වහන්සේ ඒක නැවත නැවත ආවර්ජනා කරනවා. කලින් කාලේ හැමදාම නෙවෙයි කලින් කාල ආවර්ජනා කරනවා. මම මේ தත්ත්වයටපත් වෙලා ඉන්නවා. මේ தත්ත්වය දැන් මම උගලන්නේ කියලා නැවත වාරයක් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණය කියලා කියන්නත් බෑ ඒක. පරීක්ෂණයක් කරන්නේ හරිද නැද්ද කියලා බලන්න. නමුත් මේ කරන්නේ මොකද්ද? ඒක ආශ්‍රය කරමින් නැවත නැවත උන්වහන්සේ කාලාන්තරයක් මහන්සි වෙච්ච මහන්සියලා ලබාගත්ත දේ උන්වහන්සේ නැවත නැවත ඒක ආවර්ජනා කරලා බලනවා. තාම ඒක ඒ විදිහට තමයි තියෙන්නේ. එච්චරයි. මුකුත් එහෙම බාධාවක් මුකුත් නැහැ. නමුත් අර ඒක අර තමා විසින් ලබාගත් දේ හැම වෙලේම කෙසේ වෙතත් කලින් කල ඒ ගැන සෙවිල්ලක් කරනවා. දැන් මෙන්න මේ සත්‍යයයි මමපත් වෙලා හොඳයි. ඊළඟට වේදනාවේ නිදානයයි සම්භාවයයි. වේදනාවක් සමාගේ සිතට පහළ වීම ඒ වගේම ඒක පැවතීම ඒක හැඳී සිටීම දැනගන්න ඕනේ ඒක අර කාමයේ ওই කොටස් තමයි වැළියෙ නමුත් වේදනාවට ගන්නකොට ඒක අරිට වඩා සිව් වෙලා එනවා වේදනාවක් කොනිදහනේ මොකක්ද වේදනාවේ නිධානය කාමයේ කාමයේ කියලා කිව්වේ හැම සිතිවිල්ලක් අස්සෙම අර විඳවීම මතු කිරීමට උපකාර උපකාර වෙන දැනීමක් මතු වෙන්නේ අර කාම ශක්තිය තමන්ගේ సంతානයේ පවතින නිසා. ඒකට ඒ කාමයේ වේදනාවේ නිධානය කාමයේ කියලා ගත්තොත් වේදනාව පහළ වෙන්නේ මොකද? වේදනාව පහළ වෙන්නේ සිතේ. ඒකයි මේ කාම පාරට අපි වැටුනේ. කාමයේ කියලා වැටුනේ. ආ වේදනාව මතුවෙන්නේ සිතේ. සිත පහළ වෙන්නේ මොකද? සිත පහළ උනේ කාමය පදනම් කරගෙන ඉන්නේ. ඊළඟට රහතන් වහන්සේ කාමය අත්හරින. කාමය අත්හැරලා උන්වහන්සේගේ සිත පවතින. ඒ මොකද? කාන්දම නැති වුණාට එතන විද්‍යුත් විද්‍යුත් බලය නිසා අර සිතිවිලි උන්වහන්සේගේ ආයුෂයේ ගෙවෙනකන් කොහොම හරි මේ සිතිවිලි ගණන අපි කියන්නේ රහත් වෙච්ච දවසේ ඉඳලා සිතිවිලි කෝටි කෝටියක් පහළ වෙන්න තව මේ ඒ මොකක්ද අර උන්වහන්සේගේ උත්පත්තියේ ලබා දුන්න චිත්ත වේදය ආන්දවල තුනාම කොලේ මොකද්ද උනේ මොකද්ද බැඳී නැති චිත්ත. ඒකට ඒක පවත්තන ශක්තිය විද්‍යුත් ශක්තිය තියෙන නිසා අර නියමිත අවසාන සිත දක්වා උනා ජීවත් වෙනවා. එතකොට අන්න ඒක නිසයි රහතන් වහන්සේගේ ජීවත් වෙන කාලය සෞපදිශේෂ පරිණිව නිර්වාණය. පරිණිවාණයනේ සෞපදිශේෂ නිර්වාණය කියලා කියනවා. මොකද කලින් උපදි එක්ක සකස් වෙලා ආපු ජීවිතයක් උපදින් කියන්නේ අර ඇලීමේ ශක්තියක් එක්කයි මේ සත්‍යය සසරේ මේ ආත්මේ උත්පත්ති ලැබී රහත් වෙනවා. මේ ඇලීමේ ශක්තියත් එක්ක හැදිච්ච මේ සත්‍යය යම් කිසි කාල සීමාවක් ඒ විදිහට පාවිච්චි කළා මේ ජීවිතයේ තියෙන කරු විස්තරය දැනගෙන ඒකේ ස්වභාවය දැනගෙන ඒකෙන් ලැබෙන අයිතිවාසිකම් දැනගෙන එයා විද්‍යාත්මක ක්‍රමයක් යටතේ අර කාමය කාන්දම අයින් කරනවා වගේ හිතේ ඒක බුදුහාමුදුරු අර පිරිනම් පාන වෙලාවේ ආපු පරිද්දාජික උන්වහන්සේ වදා. එයා ওই ප්‍රශ්නේ තමයි ඉදිරිපත් කළේ. ඉදිරිපත් කළේ මොකද්ද? ප්‍රශ්නේ මේ කාම මේ කාමයේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒකත් ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන විදුලිය පිළිබඳව එදා තේරුම් ගන්න තිබිච්ච ප්‍රමාණය. ඒ ඇත්ත දැනගත්තා. විදුලිය තියෙනවා නම් ඒකේ කාන්දමක් තියෙනවා. විදුලිය තියෙනවා නම් කාන්දම තියෙනවා. කාන්දම නැති විදුලියක් නැහැ. අර ඇහැවේ ප්‍රශ්නේ මොකද්ද? මේ කාන්දම නැති නිසා උත්පත්ති නැහැ කියලා කියනවා. එතකොට විදුලියෙන් කාන්දම අස් කරන්න පුළුවන්. ඒ බුදුහාමුදුරුවෝ දාරනවා අර ඒ ගාථාව මොකද්ද? සමනෝනක්ති බාහිරේ කියලා කිව්වේ ආකාශය පදන් නැති සමනෝනක් බාහිරේ කියලා මේ ගාථාව දේශනා කළේ මොකද්ද? මේ විදුලිය නැති කාන්දම නැති විදුලිය හදන්න බෑ බාහිර ලෝකෙ. කොතනවත් හදන්න බෑ විදුලියක් කාන්ද. නමුත් මේ ජීවිතය ක්‍රමානුකූල ඒක ක්‍රමයෙන් සියයෙන් ටිකෙන් ටික පුරන් කරන ක්‍රමයක බහලායි විද්‍යාව හදාරනකොට කාණ්ඩ වයින් වෙනවා නිදි කියලා. අන්න ඒකයි සමනය. ඔය දානට සිත සමනයට මේ සමනය කරන්න බෑ. ඔය බලය බාහිර ලෝකයේ කිසිම වස්තුවක මැසිමක මොකක්ද මිනිස් සිතේ පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ. අන්න ඒ විදුලිය ඉතුරු වීමට තමයි විදුලිය ඉතුරු වන නිසායි අර සිතිවිලි පහළ වෙන්නේ. ඒ ශක්තිය තියෙන්නේ. අන්න ඒකට කිව්වා සෞපජිතේස නිර්වාණය. ඇයි? පළමුව අර උපදී අල්ලන ශක්තියත් එක්ක ආපේක මෙහිදී අල්ලන ශක්තිය නැවතුවත් අර ඉස්සරහට යන ශක්තිය අල්ලන ශක්තිය නෑ ඉස්සරහට යන ශක්තිය පිරිනිවන් පාන කොටයි නවතින්නේ ඒක නිසා පරි පරිනිර්වාණය අවස්ථාව තමයි නිරුපදිශේෂ නිර්වාණය දෙකකන් සෞපදිශේෂයි උපදි ශක්තිය තියනවා වෙන හිතෙන් අල්ලන්නේ නැහැ නමුත් ඒ අල්ලන ගතිය දෙනාපු ඒකේ අතිවාරම තියෙනවා. ඒක නිසා අර විදිහට සිත් පහළ වෙනවා. ඒකයි රහතන් වහන්සේ කියන්නේ. ඒකට මේ සිත් පහළ වීම කාමයේ පදනම් කරගෙන ඒකයි අපි දැන් මේ ප්‍රකාශ කළේ මේ වේදනාව ප්‍රදීමට හේතු කාම. ඒ වේදනා කාමයාගේ විවිධත්වය තමයි වේදනාවේ විවිධත්වයම. මොකද වේදනාව පවතින්නේ කොහොමද? මේකයි යන්නේ වේදනාවක් එක සිතක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ප්‍රක්‍රියාව තියෙනවා. එක සිතක් පහළ වෙනවා වේදනාව ඇති. එම වේදනාවම ඒ පරිත්තෙන් ගත්ත වේදනාවම ඇයි නවතින්නේ? ඉඳ වේලාවකට ඒ හිතුම යන්නේ නැත්තේ මොකද? ඒ නැවතිලා තියෙන්නේ මොකද? ඒකත් අර තියෙන එකේ ඵලපෑම මොකන්ද? කාමයාගේ ඒක යම් කිසි වේදනාවක් ආවා. අන්න මේක දැන් මේ කාටත් හොඳින් තේරුම් ගන්න පුළුවන් මේ යම් කිසි වේදනාවක් ආන. හෝතන කාම. ඒකට ඇලීම හෝ ගැටීම මනාපය හෝ අමනාපය. මනාප අමනාප දාර ධම්මචක්ක ධම්මචක්ක සූත්‍රයේ දේශනා කළා කාම සුකල්ලිකාණු රෝගයයි අත්කේම. අනේ මේක මට හොඳයි අනේ ඕක ඕක හොඳයි. ආදී වශයෙන් මේ අදහස් දෙකක් වශයෙන් අපි ඉදිරිපත් කළාට එතන තියෙන්නේ මොකද්ද? එකම කාමයයි ක්‍රම දෙකකින් ඉස්සරහට. මොකද්ද ක්‍රම දෙක? අල්ලගන්න ඉස්සරහට එනවා ඒක අල්ලගන්න අදහස. මෙතන අකමැත්ත කියන්නේ කාටද? අල්ලගන්න ජීවිතේක නෙවෙයි අකමැත්ත. ඒක අල්ලගන්න ඉඳ නොදෙන එක එක්කයි අකමැත්ත. අරක එක්ක කැමති. දැන් අපි කියමුකෝ යම් කිසි සමගියේ ස්වාමියා හෝ භාර්යාව යම් කිසි වෙනස් අදහසක් පැත්තට හැරිලා ක්‍රියා කරනවා නම් එයා භාර්යාවට එක්කද තරහ අර වෙනස් අදහසක් තුරු ගන්නපු අවදි කරපෙක් කෙනා එක්කද භාර්යාව එක්ක නෙවෙයි තරහ ඉතින් අර රටේ මිනිස්සුන්ගේ එයාට දොස් කරන්න බැරි නිසා අර භාර්යාව අල්ලගෙන ඒවා නවත්ත ගන්න උපක්‍රම කරන එකයි අර පරිබාහන එකයි ගාහන එකයි වෙනස්කම් කරන එකයි වේදම නොගෙන එකයි ඔක්කොම අර ඒ භාර්යාව තුලින් අර වෙනස් අරක නවත්තන්න ඕනේ. භාර්යාවට හැම වෙලේම යාගේ දැනත්ත එකගම බැඳීම එතකොට මේ කැමැත්ත තීන නිසායි ඒකට හරස් වෙන ඒවා එකයි අපි විරුද්ධ වෙන්නේ. ඒකට කැමැත්ත තියෙන එකක් කියන්නේ. ළමයා කීකෝරුකම් කරනවට යකමැති අකීකෝරුකමෙත් ඇතර ළමයට ළමයට ආසයි. ඥානාර නවත් නවත්තන්න හදන්නේ අකීකෝරුකම නවත්තලා ඒ කොටස නැති ළමේ යාට ආ කැමති. ඒ ළමයාට ආදරේ නෙවෙමයි. ඒකට කාමය සතන් අවස්ථාවකයි ඉදිරිපත් වෙන අවස්ථාව. ඉදිරිපත් වෙනවා වෙනස් වෙනකොට සතන් කළා අර කාමයේ නෙවෙයි. එතකොට මේ කාමයාගේ අර යම් ප්‍රමාණයකද තමාගේ කාමය කැමැති දේ අපේක්ෂාවන් බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට ඒකත් ඒ නිමිත් අල්ලගෙන හිතන්නේ කොච්චර කාලයක්ද ඒ තාකල් තමාගේ වේදනාවක් පවතින්නේ වේදනාවක් පවතින්නේ දැන් අපි ඒකට අපි හිතමු දැන් කරෝලිය කවුරු හරි යනකොට මොකක් හරි මිනිහට අමුතු ස්වરૂපයන් අන්ධකාරය යනකොට අමුතු ස්වરૂපයක් දැකලා හෙල්ලෙනවා දැකලා මිය බය වෙලා කෑනවා. බය වෙලා කෑ ගහන්නේ සමාහට අනත්යක් වෙයි අර්ථවත් නෙමෙයි කරදරයක් නැතුව ඉඳයි මට ඕන මේ මේ කරදරයක් දුකයි මේ එන්නේ මේ යකින්දම කෙද්ද කියලා මම බයයි. ඒ වෙලාවේ යම් කිසි කෙනෙක් නෑ ඕයි මම මේ මේ මම මෙතන පොඩ්ඩක් වාඩි වුණා කියලා හඳුනපු හැටි ඒ වගේම බහිනවර්ම. ඒ වේදනාවේ භය ඉතාම භයානක වේදනාවක්. මේ වේදනාව දැක්කේ මොකද? ඒ දැක්කේ දෙවනේ මාර්යාගේ සතන් කාමයේ අයිති. ඊළඟට තමා සිතන බැඳී පවත්න්න යමක් නැහැ, සැකයක් නැහැ. ඒක නිසා වේදනාව බැහැ. ඔබට දැන් හැම අවස්ථාවකදීම අපේ වේදනාව රැඳෙන්නේ. දුක්. අපි දුක් පැත්තෙන් ගත්තොත් කාලාටුව ඒ වාගේම කලස්සල්ල මේ ආදී නම් වලින් කියන ශෝකය නානාදේව මේ ඔක්කොම පවතින්නේ මොකක් නිසාද කියලා බැලුවොත් දැන් මේක අහගෙන ඉතුරු කාටවත් එවැනි අවස්ථාවක් ආපු හැටි. ඒ මේක ගැන හිතන නිසායි මේක ගැන හිතන නිසායි මේ මට වේදනාවක් වෙනවා. දැන් ඒකට සාමාන්‍ය ඉන්ද්‍රසත් කිව්වොත් ඉස්සර කවුරු හරි බය වෙලා ගෙට කෑ ගහගෙන එනකොට ආය ඉස්සර බොහොම දැන් ඒක ඒව නැහැ. ඉස්සර අවතාර යක්කු රේඩියෝ ඉම්බාන්ඩියෝ හරියට එක බය වෙනවා. බය වෙලා දුවගෙන එනකොට සමහර ගානේ මොකද? හරිච්ච හැටි දෙන කම්බලට තාර් දාලා පාන. ආ උනා වෙන්නේ මොකද? අර යකාට බය වෙච්ච එක බහිනවා. මොකද මේ වේදනාව හිතේදී. ඉතින් අපේ කර්ණිය අය තේරුම් ගන්න තිබුණා වේදනාවේ වේදනාවට ගන්න. එතකොට කුංචි වේදනාවට ගන්නවා ලොකු වේදනාවකින් අර වේදනාව දුවනවා හැබැයි මේකකින් නිදවනවා. පැය ගානක් අතගගා ඉන්නවා. අන්නේ ඒකෙන් තේනවා හැම වෙලේම අදහස වෙනස් කරපිය හැකි වේදනාව. ඒක මොකේද අදහස් මොකේද මොකේද වේදනාව වේදනාව තියෙන්නේ අදහස. වෙන කොහොමද? අදහසේ වේදනාව තියෙන්නේ එතකොට දැන් ඔන්න මඟ පෑදෙනවා. රිදෙන්නේ නැති විදිහට අදහස් ගන්න ඕනේ. දැන් මේ සතිපට්ඨාන සූත්‍රය උගන්වන්නේ මොකක්ද? රිදෙන්නේ නැති විදිහට අදහස් ගන්න උගන්වනවා. ඉස්සෙල්ලාම උගන්වනවා ආස්වාද ප්‍රසආස දෙක බලන්න. හැබැයි ඒ සිදුවෙන සිදුවෙන එක දිහා බලන්න. ඒ මොකක්ද ඒක? ඒ ආස්වාද ප්‍රසආස දෙක බලනකොට ඒක විතරක් නම් කරන්නේ. කිසිම දුකක් පීඩනයක් නැති සත්‍යයක් සමාජ හිතේ උදා වෙනවා. උදා වෙනකොට බුදුහාමුදුරුවෝ කියනවා ඔන්න ඔය විදිහට මේ ලෝකයක්. ඇට හැම වෙලේම හුලං යදා ගින්ද කියන්නේ ඒ අනුසාරේ බයම් විද්‍යා යම් දැනීම යම් දර්ශනයක් වට අහු වෙනවා මොකක්ද ඔබ ආස්වාසේ ප්‍රස්වාසේ කාස්සේ කරුට ඇති බදන්න මොකක්ද කිසි බලාපොරොත්තුවක් නැහැ කිසි විරුද්ධ වීම ආස්වාසේ වලිච්චාම ආස්වාසේ බව දන්නවා ප්‍රස්වාසේ ඉදිරියට ඒ බව දන්නවා ඔච්චරයි දන්නවා විතරයි ඒකට උන්වහන්සේ කියනවා වදාගනවා ඔය ස්වરૂපේ පාවිච්චි කරපන් ඇසින් කලින් නාසයෙන් දිවෙන් ශරීරේ ලැබෙන ලැබෙන හිච්චෙත් ඔය ස්වરૂපයෙන් පාවිච්චි කළොත් මොකද්ද වෙන්නේ? අදහස සංවිධානය වෙනවා දුක් නැති තත්ත්වේ. ඔය පෙන්නන්නේ දුක් නැති තත්ත්වයට අදහස පාවිච්චි කිරීම සඳහා තමා විසින් ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද කියලා අර භවනා ක්‍රමෙන් පෙන්නනවා දිනු එක දිනු කරන්න ඕනේ කියලා. නිකම් දිනේ නැහැ ඒක දිනු කරන්න ඕන එකක්. මොකද අපිට පුද්ගලයේ නිසා. එතකොට දැන් තේරුම් ගත්තහම අදහසේ දුක තියෙනවා. එතකොට මේ කාමයේ මිත්‍ර වෙච්ච අදහස නිසායි මේක තියෙන්නේ. ඒ අදහස දිගින් දිගට ගියොත් ඒ තාක්කල් වේදනාව පවතිනවා. වේදනාව ඒ තාක්කල් පවතිනවා. එතකොට දැන් අපි දන්නවා මේ වේදනාව නැති කරන්න ඒ අදහසයි. එතකොට මේ දරුවා මගේ මට ඕන විදිහට ඉන්න ඕන කියලා හිතපු දා ඉඳලා මේ එක නිකන් ගුලියක් වගේ ඉස්සේ දවන මොනවා වෙයිද මුන් හොඳට හැදෙයිද ආදී වශයෙන් ඔන්න දැන් මේ අදහසත් එක්ක තමයි ජීවත් වෙලා විදෙමින් ඉන්න ගම මේ කොහෙද අපි හදන්නේ ඕන විදිහට හැදිච්චා හැදෙන්න හොඳට මං උදව් දෙනවා හැදිලේ නැත්තම් ඒක යාටයි මට ඇත්තක් කියපු හැටි අර දරුවා නිසා විඳපු දුක් ඔමයේ ඒ කොමියුමර වෙන්නේ නැහැ. මේ දරුවෝ නිසා විඳපු දුක් ටික එතන නිම්ම නැවති. ඒ මොකද? ඉන් එහා ඒ වේදනාව යන්නේ නැහැ. යන්න රුකුල් දෙන ස්පර්ශයක්. එතකොට ස්පර්ශයේ තියෙන නිමිත්තේ කාශේ වීමයි. ඒ නිමිත්තේ කාශේ කරන කිසිම දුකක් නැහැ. නිමිත්තේ කාශේ කළා දුක් නැදෙන විදිහට අපේ අදහස් මතුවීමයි අපේ දුක. දවුර මේ අදහස් මොනවා? මට ඕන විදිහට ලෝකෙ කියන්නේ. ලෝකෙ කිව්වම ශරීරය තමන්ගේ කොටස් ඇසකන නාසයේද ජීව ශරීර මේ පෙරලෙන සෑම දෙයක්ම ලෝක. එතකොට අපේ ශරීරය ශරීරයෙන් පිට මේ මේ අසල්ලාදී කියන වස්තු, දුර කියන වස්තු මේ හැම එකක්ම හැම වෙලේම ලෝක කියන නාමයෙන් පෙන්වේවා නිකන් විතර වෙනස් වෙන යනවා. මේ වෙනස් වෙන යන එක ඒ ඒ ධර්ම එක්ක ඒ ස්වභාවයන් එක්ක සමාජයේ සිට බලාපොරොත්තු වලින් තුරුම් කරනවා. ඇයි තුරුම් කරන්නේ? බලාපොරොත්තු වෙන්න බෑ වෙනස් වෙන නිසා. තෝකයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන શબ્දයේ කියන මේ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාවේ අඩංගු වෙලා තියෙන වචන වලින් උපරිම උතුම්න කියන්නේ උතුම්න වගේ වචනයක් තමයි අනිත්‍ය කියනවා. ඇයි? මේ අදහස වෙනස් කරගන්න වෙලා තියෙන්නේ මොකද? කිසිවක් එක විදිහට කිසිම මොහොතක නවතින්නේ නැහැ. ඒක නිසා මට ඒවා කිසිම අදහසක් ගන්න දෙයක් නැහැ. මොනවද අදහස් ඒක වෙනස් දෙයක්. ඉතින් මම මේ මට පේන විදිහටයි මම යම් දිහා එයා මගේ හිතවතා කියලා ගන්නෙ. නමුත් එතකොට මේ මිනිස්යා ඒ ස්වරූපෙ නෙවෙයි වෙනස් වෙවි යනවා. පැය ගණන් දවස් ගණන් වෙනස් වෙනකොට හිතවතෙක් එතන නොහිටින්න පුළුවන්. ඒක නිසා ඒ වෙලාවට මේ දේ පාවිච්චි කරනවා විනා අනාගතේට මෙහෙම දීපී කියලා බෑ. ඊළඟට කවදා හරි ඒක නැවත හම් වෙනවා. කොහොමද කියන්නේ? ඒකෙන් ගන්න පුළුවන් මොන සම්දෙනුවද? ඒක කළා ඉතිරිවව. අන්නේ විදිහට සමාජ සිතිවිලි සංවිධාන කරනකොට දිගින් දිගට පවතින වේදනාවක් නැහැ. හැබැයි ඒ වෙලාවට තියෙන වේදනාව තරම් මතුවේ. වේදනාවෙන් තමයි දැනෙන්නේ. දැනීමක් නැහැ. වේදනාව නැතිලා වැඩි විලාවක එයා අවදි වෙලා නැහැ. ඒක අර අපි කලින් කිව්ව වදුරුවන් උදාහරණය. එතකොට හැම දැලීමක්ම වේදනාව උඩයි. එතකොට දැලීම ආශ්‍රේ තියෙන විවිධත්වයයි අපි මේ දඟලන්නේ. අපි දැන් මහන්සි වෙන්නේ මොකක් වෙනස් කරන්නේ? අපි කියනවා පොහොසත් වෙන්න මහන්සි වෙනවා, සම්සුරු ගන්න මහන්සි වෙනවා ආදී. නෑ නෑ. මේ අපි දැඟලී අවුරුදු ගණනක් පුංචි කාලේ ඉඳලා අදවලු කිරු. මොකටද? වේදනාව නිහිතනසද. මොකද්ද මේ අපි ගන්න හදේ වේදනාව? අපි හිතනවා හිතුවා ඒක කල්යම්බුනත් මට මේ වේ හොඳින් ඉන්න පුළුවන්. ඉන්නේ ගැන හොඳ දුක් නැති වේදනාව ගත කරමින් ඉන්නයි කියන්නේ. ඒක හිතේ නෑ අපි. අද නිවදන්නේ. මේ එදා හිතේ කල්යම්බිත්තා ඉඳගඩන් ගත්තාම විවාහයක් එක්කාම නානා දේවල් වලින් ඔය අපි වෙරදගේ මොකද මේ වේදනාව අපට ඕන දෙන්න ගන්න. උනේ මොකක්ද? තිබුණ දැනටත් අදායි හරියට. ඒකෙන් ගිහිල්ලා හිතන් ඉතින් සුසු සුසු හෙල හෙල ශබ්ද නැතුව ඉන්නවා. මොකද කියන්නත් ලැජ්ජ. කරපු දේ මොකක්ද? ඔය වේදනාව හදන්න ගිහිල්ලා සමුති කලේ තවත් ඒ වගේ දසගුණේ සිත් සියක් ගුණයකින් වැඩි වෙන වේදනාවක් ඇට වෙන එකතු නේද කලේ කියලා කියන්න බය නිසා නෑ ඉතින් අපිට කොහොමද සැපසන්නේ? නෑ වරදක් නෑ. වරදක් නම් නෑ. නිවිය හොඳයි. නමුත් දුකයි. ඕකයි. ඒ මොකද ක්‍රමය දන්නේ. දැන් මෙතෙන්ද පෙන්නනවා ලෝකයේ තියෙන ඕන දෙයක් නලා කරගත්ත කරමක් නෑ මුදල් නෑ ඒවත් කිසි දෙයකට අර්ථ බාන මොකක් හරි ඔක්කොම ගනි. හම්බෙනවනේ ගනි. ඒ කාගේ දෙයක මගේ නෙමෙයි ලෝකේ වස්තු. මට අවසරයක් ලැබිලා තියෙනවා කිරියෝල වෙලාට එළගෙන ඉඳි ගැඹුන් ගන්න. ඒ වගේම මේ ඉඳමට ගිහලා පොඩි දෙයක් කරා ගන්න අවසර දීලා තියෙනවා. ඊට පස්සේ මසයි නැත්තේ මෙන්න මේක. මම නැති වෙලාවට මුරකාරයෝ කොච්චර කුරුම්බ කරනවද? ඈ පොරේ යන කීවිලේ කරනවද? මගේ නම් මොකද ඒ අය කන්නේ? ඊළඟට බල්ලෝ කොච්චර ඉතක කරනවද මුළුවත් ඒ. ඉතින් ඒකද මම ඉඳන් මගේ ඉඳමක් නේ. මට අවශ්‍යක තියෙනවා තහනමක් නැතුව මම යම් කිසි මුදලක් දීලා ඒක අවසරයක් කරන් දෙනවා මට ඕන වෙලාවට පොල්තිය කඩාගෙන විසුණුගෙන ඒකෙන් යටෙන්න මං අවසරයක් එච්චරයි මට තියෙන වෙන මොනම බලාපොරොත්තු මොනවයි කියන්නේ අන්නේ කෙනට හිතුවොත් ඒ ඉඩම ගැන නෙවෙයි හරක ගැන නෙවෙයි මේ ලෝක දහසේ සියල්ල එකතු එයාගේ අර වේදනාව සම්භවය නවත්ත ගන්න පුළුවන් ඒක නිසා දැන් මේකත් නවත්තන දැන් ඉතින් වේදනාව පිළිබඳව කාරණා දෙකක් කිව්වා. මේ මේ මේවා මේවා සියෝගනේ සියෝගනේ යන්නේ ඒක නෙවෙයි. දැන් මේ වාසනාවන්ත සම්ධාවන්ත මේ ඇත්ත ඉන්නේ. දෙද දේවල් වලින් කයින් දරුවනේ වෙන රාජකාරණ තොලිකා. අනේ මේ ක්‍රමයෙන් අපේ ජීවිතේ සනස ගන්න මොනවා හරි අහගන්න ඕනේ කියලා මෙවයි අහන්නයි. ඒක නිසා ඒවා තවත් විස්තර සහිතව තේරෙන විදිහට පුළුවන් තරම් දිහි කරක තමයි මේ කියන්නේ. ඒක නිසායි පොඩ්ඩක් කියන්න වෙන්නේ. ඒක නිසා හුඟක් දැනගත්තත් අර මේ විදිහට අවබෝධයක් නැත්නම් ඒ දැනීම හිතේ. ඉතාලම පොඩ්ඩ වුණා. ඒ දැනගත්ත ටික තමයි හොඳින් වැටුණා නම් ඒක පාවිච්චි කරනවා. අනේ නිසා දැන් ඔන්න මගේ දේශනාව අවසానයි. මොනවා හරි මේ ගැන අහන්න තියෙනවා නම් ඕන එකක් අහන්න. ඒක මේක සමාන දෙයක් නෙවෙයි අලෝක වෛද්‍යමය දක්වා වෙන්නේ මොකද කියන මොකද අලෝක වෛද්‍යමය දක්වා ඒක සංස්කාරයේ මේක නැතිව යන නිමිති අලෝක වෛද්‍යමය දක්වා කියන්නේ ඉරම මොකද කියන්නේ පරලෝක වෛද්‍ය වෛද්‍යස්ථාවි කියන්නේ මේ ආත්මයේ ඒ අයිතිවාසිකම් මට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා මොකද ඒ පිළිවෙලින් ඒ අවසාන වෙනකන් ඒ පැවැත්ම සිදුවෙන නිසා. පරලෝකවත්ද බයදස්සාවි කියන්නේ නැවත ලෝකෙට පෙරලෙන ගැතිය. නැවත උපතකට පෙරලෙන. පිළිබඳව සමාගයේ සිටේ එකගස්සේ නැතිකමයි බයදස්සාවි කියන්නේ ඒකේ තියෙන දෝෂය, වරද. දැකලා මේ ආත්මෙන්ම සමාගයේ ජීවිතය අවසන් කරන්න තීරණය කිරීම තමයි පරලෝකය. නෑ ඒ නෑ. පරලෝක ඒ ලෝක ගත්තාම ඒ හැම හැම මොහොතකම අයිති වෙනවා. එයා තීරණයක් කරනවා මේ වෙනස් වෙවි යන එක මට නවත්තන්න බෑ ඒක නියමිත අවශ්‍ය නම් වෙන්න ඕන. නමුත් ඉන් එහා පෙරලියකට මට මම ඒක නවත්තන්න. මේක නවත්තන්න බෑ අරකම නෑ. කියලායි රහස් වෙන්නේ. ආ ඊළඟට කිසිම ඕනකමක් නැතුව දක්වනවා. එතන අපි ටිකක් වෙනස් කරන්න ඕනේ අදහස්. මොකද්ද? අපි කිව්වේ නෑ අදහස් නැති වෙන්නේ කියලා අදහස් නැත්තම් බැරි. ඒත් නැරුණේ කියන්නේ. අදහස් නැත්තම් පිළිලොම්ප. එතකොට අදහසක්. එතන එක අදහස නැති කරන්න බෑ ලෝකෙ. අදහස් පහළ වෙනවා. ඒ අදහසේ තියෙන දුක් උපදින ශක්තිය අයින් කරන්න අපිට පුළුවන් වුණා. ඒ දුක් උපදින ශක්තිය අයින් කළා අදහස පාවිච්චි කළා කිසි දුකක් නැහැ කිසිලයක් නැහැ අමාරුවක් නැහැ දැන් ඔන්න ඒකට දැන් කෑම කන්ද යනවා මට ඕනේ වාදෝ මේ ඇත්තෝ හරි ගස්සල් නැහැ ඒකට හෝ ඒවා කියලා අන්න ඒ ඕනේව කන අදහස යාට ආපු වෙලාව ඉඳලා හැම එකක්ම දුකයි තේන තේන දුකයි නමුත් ඒකට ඒ දුක දුන්නාට කවුද? එයාට ඕනෙව කන්න හිතපු නිසා. ඊළඟට කොහොමද අදහස වෙනස් කරන්නේ? මම කනවා කන අදහස තියෙන්නේ. හොඳයි. තීන දේ කන. ඔච්චර. මොනවද තියෙන්නේ? ඒක කල නැහැ. කිසිම දුක. අනේ ඒක අදහසේ දුක්දෙන ශක්තිය විතරයි අයින් කරන්න ඕන. අදහසක් කරන්න. හොඳයි. යාදී දෙන්නේ යාත සම්බන්ධ වෙන කාර්යකාරී නැතනම් බැරි නිසා ඈතින් ඈතින් කියනකොට ඒ ධම්මේ හරියට විදිහට පටන් ගත්තොත් එයාට හිතුවර ගන්න පුළුවන් වෙන්නේ ඈතේවත් ඉස්සෙල්ලා කරන්න ගත්තොත් ඔව් ඒ ඕක මේ <coughs> නිරන් නිරන්තනාත පුත්‍රයෙක් කිව්වා. මොකද ළඟ ඉන්න අයට මෛත්‍රී කරන්න බෑ. ගව්වකින් එහා ඉන්න අයට නම් මෛත්‍රී ගන්න පුළුවන්. මොකද උන් පේන්නේ නෑනේ. නමුත් මහත්යයි කතාවට අපි මෙහෙම කත් වෙනවා කොහොමද? අර කැවුමේ ගත්තාම ඉස්සෙල්ල වාටිය කන්නේ දැන්. ඉස්සෙල්ලම කඩන්නේ කොන්නේ. ආයි කිසි කතාවක් නෑ. කෑවනකම කොණ්ඩේ කැඩියා. අන්න ඒ වගේ පිළිවෙලින් ওই මහත්යා කියන ක්‍රමයේ මත අපිට පේනවා උත්සාහයක් තියෙනවා මේකට අපි අදිතාලම දාගන්න ඕනේ හිමින් හිමින් කියන එකයි. ඒක නිසා අර අර විදිහට පටන් අරගෙන ඉතින් හිමින් හිමින් පිටුවට ගන්න. ඈ ඒ විදිහට හොඳයි. ඒ අර ඔව් ඔව් පුළුවන් ඒවා කර කර ඊළඟට අතෙන්ද අතෙන්ද ඇඟිල්ල ගහන්න ඕනේ. නිකන් හිටියොත් එතන නවතින. ආ ලේ ජීවා කරලා ඊළඟට ඔය දැන් බොහෝ දෙනා එහෙම තමයි. ඉස්සෙල්ලා ලේ පිට ඔය ගණන් හදන්න ගියාම විභාගවලදී ඉස්සෙල්ලා ලේ පිට ගණන් ටික හදාගෙන හදාගෙන හදාගෙන යනවා. අමාරු එකට ඉතින් තියෙනවා වෙලා ඉතින් කල්පනා කර කර උදුව කස කර ඒක ඉතින් කර මට මේ ආන්ති හදාගන්න හැම වෙලේ පටන් ගන්න බැහැ. ඒකෙන් තමයි හිතා ගන්නවා මට ඉන්න අනාගතය ඒක හැක්කලි කිච්චාවේ ඒවා මම හිත ගන්න පුළුවන් පස්සේ ඉන්නේ ගන්න ඕන කියන එක මම පටන් ගත්තොත් මම ගත්තා නෙවෙයි. ආව. ඒක තමයි. ඒ ඒක හරි. එහෙම තමයි හැදෙන්නේ. ඔන්න ඔහොම හදාගන්න. නැහැ නෑ මම මේ අනුමත කළා ඒක. ඒක එහෙමයි කරන්නේ කියලා. අර මං කියපු විලාසෙ ටිකක් සෞත්‍රි ඒක නිසා හොඳයි. හොඳයි පින්නතනි දැන් මේ පින්නත් පිරිස මේ ආදී කරුණු දැනගෙන දැන් ප්‍රතිපත්ති රකින්නයි කියන එක ලෑස්ති වෙන්න ඕනේ නැහැ කවුරුත්. ඔයලාගේ හැම අවස්ථාවකම මේ කිව් කරුණු ඒ ඒ අවස්ථාවේ දෙනකොට ඉස්සරහට එයි. ඇවිල්ලා කියයි ඕක කොහොම නෙමෙයි කරන්න මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා තමන්ගේ දැනීම තමන්ට ශාස්ත්‍රීය මේ කවුරුත් කරන්නේ මොකද්ද තමා ළඟ තමාව දුකින් අයින් කරන ශාස්ත්‍රූවරේ තනි තනිය තමා තුළ හදා ගැනීමයි අන්න ඒ විදිහේ සත්‍යයක් ජීවිතවලට ඇතුල් කිරීමයි අපේ උත්සාහය එනිසා ඒක හොඳාකාර කරන බව පේනවා එක්තරා ප්‍රමාණකින් සතුට වෙන්න පුළුවන් සත්‍යයක් එනිසා ඒ විදිහේ සත්‍යයක් මේ මේ මේ ජීවිතවලට ඒ යහපත කරා ජීවිතය ගමන් කරවීමට ඉඩකඩ ලැබීමත් උත්සාහ වීමත් කියනවා මේ ජීවිතවලට වෙන්නා වූ යහපත සලකා ඊට අනුව සැපෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්නේ ස්ථානවලටත් අභාවයට කරන්නා ස්ථාන වලටත් අධිග්‍රහිත ශ්‍රේණව දිව්‍ය රාජ සම්මියා මේ පින් අනුමෝදන් වී මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත සැනසීම උදා කර ගැනීම සඳහා ජීවිත සහායක් කළ හැකි උපකාරයක් කරත්තා ඒ දිව්‍ය රාජ සමූහයටත් තම තමන් නමින් ලැබීමේ පරිලෝකීය මෞඛ්‍ය ආදී ඥාති වර්ගයාටත් භූත පින්නතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා කියන ප්‍රාර්ථනාව කරගෙන කවුරුත් එක්තාවතා සම්මේ කියනවා. ආකාශත්තාය ඥාතීන් දෙන්න දන්නේ නැහැ. සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙච්ච නිච්ඡම් වද්ධාපචායනෝ ජත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිජ්ජතු Thank you.